හොඳයි දැන් මේ දෙය දෙය තරුණයාගේ ප්‍රශ්න ඒවට ලැබෙන පිළිතුරු තමයි අපි කතා කරගෙන ආවේ. ගිය පාර අපි කතා කළා සංයෝජනයක් ගැන. මේ සංයෝජනේ කියන මේ වචනයට දීලා තියෙන අර්ථය අපි එදා මතක් කළා මොකක්ද? මේ ආත්මෙන් තවත් ආත්මයකට සම්බන්ධ කිරීම පමණක් සංයෝජනය කිව්වයි කියලා. නමුත් දැන් මේ තරුණයා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඒ <clears throat> තමා විසින් හිතාගෙන තියෙන ජීවන රටාව හරියට ගෙන යා යුතු ආකාරය කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නන පෙන්නනකම් එයාගේ ප්‍රශ්න නවතින්නේ නැති ස්වરૂපයක් ඇති වුණේ. ඒක එයාට ඉතාම අවශ්‍ය වෙලා තියෙනවා. ඒක හරියාකාර ක්‍රියාත්මක වෙන හැටි. මේ ජීවිතේ নানা ආකාරවල දුක් වලටපත් වෙලා ඒ දුක් වලින් පීඩා විඳින තත්ත්වයක පුජ්‍යලයා රැගෙන දියම සෙව්ව ක්‍රමය ඒකේ මූල ස්වરૂපය මොකක්ද කියලා දැනගන්න යාට ඕන. ඊට හේතුවක් උනේ මොකද්ද? ජීවිතය පිළිබඳව ගත යුතු බාහිර දේවල් සියල්ලම වගේ ඔවුන් දැනගෙන තියෙනවා. ඒ ඔක්කොම තමන්ගේ ජීවිතය දුක නිදහස් කර ගැනීමට ඔවුන් පාවිච්චි කළා. ඒක එකකින්වත් නියම ප්‍රතිඵල සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒක නිසා කලක් තිස්ස ප්‍රගුණ කරපු යම් යම් හැඟීම් යම් යම් අවබෝධයක් එක්ක සටන් කරමින් ඉඳලයි මේ අවස්ථාව මේ ප්‍රයෝජනෙට ගන්න. ඒ පමණක් නෙවෙයි කාගේ ඥානවන්තයාගේ ඔන්නේ මතේ තිබිය යුතුයි. දැන් සිංගප්ති ඉස්සෙල්ලා මහත්තයෙක් මේ ආගම් ගැන කතා කළා. මේ ආගම් කතාව හෝ මොනහ කතාව හෝ අපි එකේ තිබියදී අපට ඕන කරලා තියෙන්නේ මොකද්ද? ජීවිතේ දුකින් නිදහස් කරන්න නම් ඒ නිදහස් කරන මගට සිත දමන්න ඒ ගමන් මාර්ගය හරියාකාර තේරුම් ගන්න. ඒ තේරුම් ගන්නවා වගේම Taman දුකට වැටෙන්නේ මොන ආකාරවලින්ද කියලා දුකට වැටෙන ආකාරය කලින් තේරුම් ගන්න. ඒකට ඔන්න ඔය විදිහේ අයිතිවාසිකම් කීපයක් එක්කයි ජීවිතේ සංවිධානය කරන්න තියෙන්නේ. ඒකට මේ සංයෝජන කියන කතාවෙන් දෙන්නේ අර විදිහේ සාමාන්‍ය දල තේරුමක් නෙවෙයි මේක සියුම් තේරුම ගත්තාම යම් කිසි පුද්ගලයෙකුගේ සිත යම් කිසි හැඟීමක් යම් කිසි පෙරලියක් යන්නේ යම් අදහසක් සිතට එනවනම් ඒ අදහස එන්නේ කොහොමද? ඔහුගේ ඉන්ද්‍රියට හම්බෙච්ච යම් කිසි නිමිත්තක ආශ්‍රය කරගෙන තමයි මේ අදහස යාගේ හිතට ඒ නිමිත්ත ආශ්‍රය කරගෙන මේ අදහස එයාගේ සිතට යෙදුනේ කොහොමද කියන එක තමයි ඊළඟට අපි තේරුම් ගන්න. මේ අර ජීපාර දේශනාවේ සාමාන්‍ය මතක් කිරීම. ඒතකොට ඊ <clears throat> සම්බන්ධතාවය අර ඔහුගේ ස්වરૂපය මගේ සිතේ මානසික විරෝධයක් කියමු. විරෝධ ස්වરૂපයක් මතුකරන්න සංයෝජනය වුණේ මොකද්ද? අද සංයෝජන කියලා කිව්වේ අර ඒ අවස්ථාවේ යෙදෙන්න යෙදෙන්න පුළුවන් එක එකේ යෙදීම තමයි සංයෝජන කියලා කියන්නේ. ඊ අවස්ථාවේ යෙදෙන්න පුළුවන් එකේ යෙදීම. ඉතින් අපට පුළුවන් එකේ යොදානේක ඒක උපක්‍රම ශක්තියෙන් කරනවා. ඊ අවස්ථාවේ යෙදෙන්න පුළුවන් එකේ යෙදෙනවා. අනාගතේ නිදර්ශනක් අපි කියනවා නම් දැන් කෙනෙක් මැරෙන වෙලාවේදී එයාගේ සිත ඒ අවස්ථාවේ සකස් වෙන විදිහටයි මතු ආත්මේ උප්පත්ති ලබන්නේ. ඒකට ඒ වෙලාවේ ඒ සිතට හැදෙන්න පුළුවන් උනේ හැදගන්න පුළුවන් උනේ ඒ විදිහටයි. හේතුව මොකද? ඒ විදිහට හැදගහන ශක්ති තමයි ඒ වෙලාවේ ඒ සිතට උපකාර අන්න එතකොට ඒ අනුසාරයෙන්ම ඒ ක්‍රමයේ යටතේම අපි ඒ ඒ අවස්ථාවල සිටිවිලි නරක වෙන හැටි මොකක් නිසාද? ඒ වෙලාවට ඒ සිටිවිල්ල ඒ ආකාරයෙන් හැදෙන්න තිබිච්ච නිසයි හැදෙන්නේ. එහෙමයි ඒකට හැදෙන්න පුළුවන්. පුළුවන් කිව්වේ ඒකට උදව් ලැබෙන්න ඔය විදිහට හැදෙන්නයි. වෙන විදිහට හැදෙන්න ඒකට උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒක නිසයි ඒ විදිහට හැදුනේ. එතකොට ඒ හැදෙන්න පුළුවන් විදිහට හැදී. ඒ හැදීම ගැන තමාට ඒ සකස් වීම සිතේ සකස් වීම පීඩාදායක නම් ඒක වරොත්තු දෙන්නේ නැත්නම් අහිතකර නම් ඔය හේතුඵල න්‍යායය කියලා පෙන්වන්නේ මොකද්ද? මට එහෙම ඒ හිත පහළ වුණේ මොකද කියලා ඔහු දැනගන්න ඕනේ. ඒ දැනගන්නේ මොකදද? අර අර හිත පහළ කරන්න පුළුවන් උදව්ව දුන්න පුළුවන්කාරකම් හොයලා ඒ පුළුවන්කාරකම් අයින් කරපු ධර්මයට අර විදුන්ජන සිත නවත්ත ගන්න පුළුවන් නිසා. එතකොට ඵලය ගැන නෙවෙයි කතාව හේතුව. ඒ ඵලය දෙත බලලා ඕන හේතුව මොන ආකාරයක එකක්ද කියලා බලන්න. අන්න දැන් අපි බලමු අපට ට්‍රේන් යන වෙලාවක්, සමනාපයක් උපදින වෙලාවක්, පෙරෙම්ම සිදෙන වෙලාව. ඒකේ ඒ වෙලාවේදී අපි දැන් සිත එහා ආකාරයෙන් පහළ වුණේ මොකද්ද? ඇතුලේ හේතු වර්ගයක් තියෙනවා මොනවාද? මං ලැබිච්ච ආකාරයෙන් ඒ සිද්ධිය එක්ක විරුද්ධ නොවි ඉඳීමේ වටිනාකම මන් දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා ගැටීමේ ශක්තියක් මායම තියෙනවා. ඒ ගැටීමේ ශක්තිය උඩ අරගේ ඉදිරිපත් වුණා. ඒකට ගැටුණා, ගැටිච්චාම යටි දේශේම තුණා. ඒකට මේ ගැටෙන්නේ කුමක් නිසාද? ගැටෙන්නේ ඊට වඩා හොඳ එකක් ඔහු බලාපොරොත්තු වෙන නිසා. ඒ ගැටෙන්නේ ඒක නෙමෙයි මට ওই විදිහට නෙමෙයි මට අන්න අර විදිහට ඕනේ කියලා යම්කිසි එයා ළඟ තියෙන රටාවක් එයා ළඟ තියෙන ආකෘතියක් එයා බලාපොරොත්තු වෙන්නේ. ඒක නැතුව අර ඊට විරුද්ධව කෝකාවත් එයාගේ ඇති වෙන අර විරෝධය. අන්න එදා අපි අනිච්ච පදය උතෙන්ද දැම්මා. දාලා කිව්වා මේ අනිච්ච පදය දුන්නේ මේ ඔක්කොංගම බේරෙන්නේ. ඒ දේරේ මොකද්ද? අනිත්‍ය කියලා කිව්වේ මොන தත්ත්වයක් උසුලා සිදුවේද දන්නේ නැහැ. මේ තීරණයක් කොයි එකක් ගැනවත් දෙන්න බෑ. තීරණයක් කොමන එකක් ගැනවත් දෙන්න බෑ. ඒක නිසා බලාපොරොත්තුව වීම තීරණ දීමකුයි ඒක නිසා බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට යා විශ්ින් කළ යුත්තේ මොකක්ද? ඊළඟට තමාට හමුවෙන් ලැබෙන ඉදිරිපත් වෙන දේ එක්ක පැවතුම් සංවිධානය කරන්න හෝ නැත්නම් ජීවත් වෙන්න එයා හුරු වෙන්න ඕන නැත්නම් එකඟ වෙන්න. ආන්නේ එකඟත්වය අනිත්‍ය ධර්මයේ උඩ ඒ එකඟත්වයට පුජ්‍යලයාගේ සංවිධානය සකස් වීම ඉදිරිපත් වෙනකොට එයාට සිද්ධ වෙනවා මේ ලෝකේ කිසි කෙනෙක් ගැන කිසිවක් නොසිතා ඉන්නේ. කිසිවෙක් ගැන කිසිවක්ම සිතයිද කිසිවක් ගැන කිසිවක් කිසිවක්ම සිතයි ඒ මොකද ඒ වස්තුවේ සිදුවෙන දේ Tamanne හිතන්න බැරි නිසා ඒ වස්තුව තුල මොනවා තියෙනවද කියලා අපේ දන්නේ නැති නිසා ඒකවල දැන් බාහුව පෙට්ටියක යතුරු දාලා හොඳට වහලා තිබුණාට පස්සේ පෙට්ටිය දිහා බලලා අපි නිකන් ඉන්නේ පෙට්ටිය ඇතුලේ මොනවා තියෙනවද දන්නේ නැහැ ඒක නිසා ඒක ඇරියට පස්සේ බලන්න ඕනේ කියනවා මිසක මේ පෙට්ටියේ අහවල් දෙය තියෙනවා ඒකෙන් මම මෙව කරනවා කියලා එයා හිතන්නේ නැහැ. මොකද හිතන්න බෑ පෙට්ටිය ඇතුළේ මොනවද තියෙනවද දන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ ජීවිතවලත් මා තුල මොනවද තියෙනවද කියලා මේ අය දන්නේ මේ අය තුල මොනවද තියෙනවද කියලා අපි දන්නේ. එතකොට මේ නොදන්නකම උඩ අපිට නිශ්ශබ්ද වෙන්න තියෙනවා. මේ නිශ්ශබ්දතාවය උඩ අපෙන් කෙරෙන්නේ මොකද්ද බලාපොරොත්තු අයින් වෙන පිටට. බලාපොරොත්තු අයින්නේ විතරයි. එයාගේ ඇහත් තියෙනවා කනක් තියෙනවා ඒව හිතන්න අපිට අවසර තියෙනවා. එයාගේ මොනවා කරන් කරගන්න ඕනද කියලා ඒක හිතන්න අපිට බෑ. මොකද එයා මොනවා කරයිද දන්නේ අපි කියනවා එයාව අවනත කරගෙන කරව ගන්නවා කියලා. නමුත් ඒ අවනත කරගෙන කරව ගැනීමේදී ඒ කරන්නේ එයා නෙවෙයි ඒ කරන්නේ මම. ඒ කරන්නේ මම කියන්නේ මමයි ඒ තැනට හරියට අර සතේ පුරුදු කරගත්තා වගේ ඒ වෙලාවට මොන මොන හරි උපක්‍රම යොදලා එයා පුරුදු කළ ඒ වෙලාවට අපි කරවගන්නේ. එයා කරනවානේ. එයා කරන්න කියන ඕම නෙමෙයි කරන්නේ. එතකොට ඔන්න සත්‍යයේ උඩට අර තමා නිස් අර ලැබෙන දේ මොකක් හෝ පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න පුද්ගලයාට සිද්ධ වෙන්නේ මොකද? තමාට අහිත කර සංයෝජනයේට හෝ වැටෙන්නේ නැහැ. මොකද එහෙන් කෝකාවත් බාර ගන්න ලෑස්තිච්ච නිසා එයාට විහිළුව කොලොප්පම දැනුම මේ ඔක්කොම ආබානිනවා දැන්. එයා කොලොප්පම් කරනවා. එයා විහිළු කරනවා. ආ ඒ වගේම මගහැරීම වෙන එකක් විරුද්ධ වීම විතරයි මේක අපි කතා ඔන්න ඔතන ගැනයි ඕකයි බුදුහාමුදුරුවෝ මේ සංයෝජන කියලා කතා කරන්නේ. එතකොට ඒ සංයෝජනයේ පිළිබඳව අර දීලා තියෙන පිළිතුර සංයෝජනයේ පිළිබඳ දීලා තියෙන පිළිතුර මොකද්ද? නන්දි සංයෝජනෝ. නන්දි. නන්දේ කියන්නේ ආත්මලාභය. තමාට බාහිරෙන් අපේක්ෂිත බලාපොරොත්තු. ඒක තමයි නන්දි. තමාය කියලා යම් කෙනෙකුට ඒ අයිතිවාසිකමක් බලාපොරොත්තු හැම වෙලෙම සිත් වැඩකි. ඒක දැන් බලමු අර මම මුලින් කියපු ඒ කොටසේ තිබිච්ච කරුණ ඕක තමයි මේ මෙතනින් පෙන්නේ. මොකද්ද? මට මෙයාගෙන් මේක ඕන. මට මෙයාගෙන් මේම කරව ගන්න ඕන. එයා එහෙම කරන්න ඕන ආදී ඔක්කොම මට යන ආත්මීය අයිතිවාසිකමත් එකයි මේ pore නැත්තම් මේ සංවිධානය හිත ඇතුලේ සංයෝග වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒකට කෙල්ලේම වමනා කරන අනේක අපි තිබ්බා වගේ හරියට වදාලා නන්දියයි එතන වැඩ කරන්නේ කියලා. එතකොට මේ නන්දියත් එක්ක විතක්ක විතක්ක විතක්ක කියලා කිව්වි අපි එදියේ පාර විස්තර කළා වෝ ඒ විතක්කේ කියලා කිව්වි ඒ අරමුණට හිත වැටි මොකක්ද අරමුණ හැම වෙලේම අපේ බලාපොරොත්තුව අපි බලාපොරොත්තුවක් එක්කම ඉස්ස වූ අරමුණකට ඇලති. එතකොට ඒක තමයි අර නන්දියත් එක්ක නන්දිය කියන ආත්මලාභය ආත්මීය අයිතිව බලාපොරොත්තුව උඩ මේ පුජ්‍යලයාගේ හිතක් ඒ සිද්ධ වෙන්නේ කොහොමද? ආත්ම බලාපොරොත්තුවක් එක්ක සකස් වූ අරමුණ අර අරමුණ කියන්නේ සිතේ හැඩය. එතකොට ඕක නිසා සකස් වෙන්නේ මොකද්ද? තණ්හාව සකස් ඉතින් තණ්හාව කිව්වේ යොමු වීම. එතකොට යොමු වීම මොකටද යොමු වෙන්නේ? අපේක්ෂාවක් සපුරා ගැනීම සඳහා යොමු වෙන්නේ. මේ පිටියකට යොමු වෙන්නේ අපේක්ෂාවක් සපුරා ගැනීම සඳහා යොමු වෙන්නේ. ඒක නිසා අර එක තැනක කිව්වා තණ්හාය විප්පමුත්තස්ස කියලා නස්ති ශෝකෝ කුතෝ බයන් කියලා කිව්ව. මොකද ඒ ආත්මීය බලාපොරොත්තු නැතුව සිත වැඩ කරා නම් එතන තණ්හාව විප්‍රමුත්තයි. එතන තණ්හාව නැහැ. ඒකේ තණ්හාව නැත්තම් නත්ති ශෝකෝ කුතෝ බයං කියුවේ සත්‍ත්‍රීමත් වේදනා සහිත හැඟීමක් එන්නේ නැති නිසා කොහෙන්ද මෙතන බය රාස හැඟීම් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට එයින් පේනවා මේ තණ්හාව කියන එක ආත්මීය සම්බන්ධයක් එක්ක ආත්මීය අපේක්ෂාවක් එක්ක යොමු වෙන ගතියටයි තණ්හාව. එතකොට එයා යොමු වෙන්නේ කොහොමද යොමු වෙන්නේ? ඒ යොමු වීම නැවතුනොත් එතකොට එයාගේ හිත වැඩ කරන්නේ නැහැ නේද? මේ යොමු වීම කියලා පෙන්වන්නේ මොකද්ද? අර සමාධිය ළඟ තියෙන කාම ශක්තියින් පහක් අපි කතා කළා. ඒ රූප කාම, ශබ්ද කාම ආදී ඒත් ඒ කාම ශක්තියින් එක්ක ක්‍රියා කිරීමට පුළුවන් නිමිත්ත වැටුනහම ඒ ඒ ක්‍රියාවල් ඒ ආකාරයෙන් කෙරෙනවා ඒ කෙරෙන්නේ කොමක් නිසාද අර අර ඒ කාමයේ වර්ධනය උදෙසා කාමයේ වර්ධනය උදෙසා ඒක කෙරෙන්නේ ඒක අපට දැනෙන්නේ අපේ ඕනකමට කරන්නේ ඒ මොකද අපි කියලා අපි ගත්තේ ඔය කියන තීන කාම පහෙන් පහම හෝ එකක් හෝ දෙකක් හෝ ඒවා ඒවා එක්ක මිශ්‍ර වෙලයි අර අපේ කියන මගේ කියන හැඟීම ගන්න. ඒතකොට මගේ කියන හැඟීම ASCII තියෙන්නේ මොකද්ද? කාමයක කාන්දමක ක්‍රියාවක්. ඒ කාන්දමක ක්‍රියාව කිරීමේදී තමයි අර යොමු වීම තමාට ඕනකම තමාගේ කිසිම ඡන්දයක් නැතුව යොමු වෙන්නේ. ඔන්න ඕකයි ඒ තණ්හාවේ ලක්ෂණ. ඒ තණ්හාව අයින් වෙන තරමට නිබ්බාණය නිබ්බාණය කිවි නිවීම ස්වરૂපය සකස් වෙන බව බුදුහාමුදුරුවෝ වදාළා. ඔන්න ගියපාර සාරාංශය දැන් මතක් කළේ විශේෂයෙන්ම මේ ගියපාර සාරාංශය ඒ දේශනාවට අයිති කරුණු එක්ක අද තීන මේ දේශනාව සම්බන්ධයි බොහොම කිට්ටුවේ. අරක මතකට නැවිත් මේක තේරුම් ගන්න අමාරුයි. ඔන්න එතකොට ඒක පිළිබඳව ඒකේ සම්බන්ධතාවය මෙන්න මේ විදිහට මේ මිනිස්සේ අහනවා උදේ අහනවා කතං තස්ස චරතෝ විඥානං උපරුජ්ජති භගවන්තං පුතුමාගත්ම සංසුනාම වදෝ බවාති කියලා තවාති කියලා ගාතාව සම්පූර්ණ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන නන්දිය නැත්තම් අර සංයෝජන ශක්තිය ඒ හැසිරෙන්නේ මොන මොන පදනමක් උඩද ඒකයි යන්නේ ඒ නන්දිය හැසිරෙන්නේ නන්දිය කියලා කියන ආත්ම බලාපොරොත්තුව එතකොට මගේ මට මෙන්න මෙහෙම වෙන්න ඕන අරවා වෙන්න ඕනේ නැහැ ඒවා හොඳ නැහැ මෙන්න මේ විදිහට වෙන්න ඕන මේ විදිහට ලැබෙන්න ඕන මේ විදිහට ආශිර්වාදකම් තියෙන මේ ඔක්කොම තමා විසින් වෙන් කරපු එක පැත්තක් තියෙනවා එයා පිළිගන්න ලෑස්ති තව පැත්තක් තියෙනවා පිළිගන්න එයා ලෑස්ති නැහැ එතකොට ඕක තමයි දැන් මෙතන සංයෝජනයක් වශයෙන් තමන්ගේ හිතේ වැඩ කරන්නේ. ඒතකොට මේ සංයෝජනය මෙයා අහනවා ඒ ඒ කියන අදහස නන්දිය කියන තමා යන ආත්මීය අයිතිවාසිකම වැඩ කරන්නේ මොකක් පදනම් කරගෙනද මොකේද ඒක හැසිරෙන්නේ හැසිරෙන්නේ මොකේ හිතෙන් තේරුම් ගන්න හොන් තවත් කියනවා නම් පැත්තකින් ඒ මට මට කියන හැඟීම මට කියන හැඟීම ක්‍රියා කරන්නේ මොකක් උදව් කරගෙනද මොකක් පදනම් කරගෙන. අන්න ඒකයි එතනින් ඒ පෙන්න. මොකක්ද හැසිරෙන්නේ. කොට තවත් එකක් අහනවා ඒ ඒකේ අර අපි අතන පෙන්වන්නේ තණ්හාය අයින් කරනකොට නිබ්බාන නිවීම ඇති වෙනවා කියන්නේ. ඒකට ප්‍රශ්නය අහනවා මෙයා විඥාන කියන දැනීම යමක් එක්ක යමක් පිළිබඳව දැනීම තේරුම් ගැනීම කොහොමද අයින් වෙන්නේ එතකොට මේ අයින් වෙනවේ කිව්වහම අයින් වෙනවේ කිව්වහම මේ පෙන්වන්නේ අර තමාගේ ආත්මීය හැඟීම තමාගේ ආත්මීය හැඟීම මමයි කියන ඒ අයිතිවාසිකම් ඒ හැඟීම ඒ දැනීම ඒක හැම වෙලෙම තමන්ගේ ජීවිතය ඇතුලේ කිති කැවීම කොහොමද නිරුද්ධ වෙන්නේ? දැන් මේකෙන් තේනවා මේ මිනිස්සයා කුරුටු ගග අවසවස්ස තාම සියුම් කෙන්දේ ඉඳලා මෙයා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ඉතාම හොඳින් තේරුම් ගන්න බව. ඉතින් මං අහනවා භගවන්තම් පුතුමා. ඒ කියනවා මේ මම බුදුහාමුදුරන් මේක අහන්නේ මේක ඔබ වහන්සේට මේක මට පහදලා දෙන්න පුළුවන් නිසා. කියලා ඒ තරම් අද විශ්වාසිකින් නෑ මේ කාරණා දෙකයි ඉදිරිපත් කළේ ඒක. දැන් මෙතන අර කලින් කිව්ව සංයෝජන එක සංයෝජන ස්වરૂපය තමයි මෙතෙන් මෙයා මේ අහන්නේ ඒ සංයෝජන ස්වરૂපයේ සංවිධානය කරන අර මානසික මානසික රටාව කියන්නේ හැඩය මොකද්ද තමා යන හැඟීමත් එක්ක තමයි හැම වෙලේම කොයි එකටත් යන්නේ. එන්නේ හැදේ මොකක් උදද රඳා පවතින්නේ මොකක් එක්කද හැසිරෙන්නේ කියලා යයි. ඒකට බුදුහාමුදුරුවෝ අන්න මෙතෙන්දී අර සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් පහිද්දාවා කාය කායානුපස්සී වේද. අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී වේද. ඔන්නෝ වේදනාව චිත්ත ධම්ම කියලා හතරටම ඔක්කේ. ඒකට දැන් මෙතන මේ අජ්ජත් කතාව හොඳට නියමයි හොඳට හෙලිදරව් කළා. බුදුහාමුදුරු මෙතන වදාන්නා අජ්ජත්තංච බහි බහිද්දාච වේදනා බිනන්දතෝ අන්න මේක සම්පූර්ණ මේකේ මුල් බැහැලා තියෙ මූලික කරුණ බුදුහාමුදුරු දෙන්නන මේ සියලු අදහස් හැසිරෙන්නේ ඔය තණ්හාවත් එක්ක සම්බන්ධ වෙලා ඔය කියන සංයෝජන හදීම සඳහා සියලු අදහස් ක්‍රියා කරන්න සංවිධාන වෙන්නේ වේදනාව පදනම් ඒ ඔක්කොන්ටම මූලික කරුණ. නැත්තම් මේකේ අත්විවහාර මොකද්ද වේදනාව. ඇයි මේ වේදනාව මේ වේදනාවේ කිව්වේ හැම අදහසක හැම ස්පර්ශයක හැම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයකම හැම ක්‍රියාවකින්ම උපදවන්න වේදනාවකුයි. ඒකයි කාය වේදනා කියලා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව තුලින් මතුවෙන්නේ ඉස්සරහට පනින්නේ වේදනාව විතරයි. ඒ කාය වේදනා කියන දෙකෙන් බුදුහාමුදුරු එලිදරව් කළ දෙන්නේ ඔන්න ඔය දෙක එක්ක තමාගේ වැටහීම අවබෝධය පිළි තේරුම් ගැනීම කොටස් කළ බැලීම විශ්ලේෂණය මේවා හරියාකාර කරගත්තොත් ඒ තනස්තාට ලැබෙන සුගතියේ අයිතිවාසිකම් පෙන්වන්න ආශි. නිසා මේ ක්‍රියාවක් හැම ක්‍රියාවක් අස්සෙම වේදනාවක් තමයි පාස්තු. එතකොට මේ විරෝධය ඒ වගේම අපේක්ෂාව බලාපොරොත්තු ඇලීම ගැටීම කියන මේ දෙක මේ දෙදී යන පැති දෙක සංවිධානය වෙන්නේ අර වේදනාවේ තියෙන සුඛ දුක්ඛ කියන පදනන්ද පරාතිරම් දෙක උඩ වේදනාව දුක්ඛ වුණොත් අන්න ඒකත් එක්ක පටිඝයක් උපදිනවා විරෝධයක් වත් වේදනාව සුඛ වුණොත් ඒක උහුලන්න පුළුවන් පැවැත්මට උදව් දෙන්න නිසා පැවැත්මට සහාය කර සත්‍යයක් තියෙන නිසා හොරොත්තු දෙන නිසා ඒකට කැමති. එතකොට දැන් අපි බැලුවොත් දිවහරණදෙක් කී අපි. දැන් ඔය අපේ ජීවිතේට මේක ආරෝපණය කරලා හරවනකොට දිවහරණදෙක් කී අපි දවසේ ගත කරමින් මේ ආත්මේ උපන්දා ඉඳලා අද මේ මේ මේ මොහොතේ ඉඳලා අපි යම් කිසි උත්සාහයක් දරුවා නම් උත්සාහය දරලා තියෙන්නේ මොකටද? වේදනාව ලබා ගන්න. වේදනාවේ මොකක් හරි වේදනාවක් නෙවෙයි. වේදනාව තමයි අපි දෙදි කොටස් අර මෙන්න මේ මට්ටමේ වේදනාව ලැබෙන්න ඕන අසවල් මට්ටමේ වේදනාව ලැබෙන්න ඕනේ නෑ කියන තීරණය උඩ යාබයි. එයාගේ හිම උඩ අර වේදනාවක් කෙනකොට උහුලන්න බැරි වේදනාවක්. ඒ උහුලන්න බැරි වේදනාවක් කෙනකොට දඟලනවා, කෑ ගහනවා, ඒකෙන් බේරෙන්න කල හැකි උපක්‍රම වෙනවා. ඊළඟට සුඛ වේදනාවක් ආපුවාම ඒක අනිත් පැත්තේ දැඟලිල්ලක් පටන් ගන්නවා මොකද්ද? ඒක පවත්වා ගන්න, තියා ගන්න, ඒක විඳෝ විඳෝින් විඳවින් ඉන්න. එයා සෑහෙන දැඟලිල්ලක් ඒකටත් ගන්නවා. ඒකට දැඟලිලි දෙකක් තියෙනවා ලෝකේ අපේ ජීවිතවල. ඔච්චරයි තියෙන්නේ. දැන් කිසිම දැඟලිල්ලක් නැහැ. ඔය දැඟලිල්ල විතරයි මොකද්ද? සුඛ වේදනාව පවත්වා ගන්න දඟල. දුක් වේදනාව නැති කර ගන්න දඟල. එතකොට කවුද මේ දුක් වේදනාව හෝ සුඛ වේදනාව හෝ ලබා දුන්නේ අත? කවුරු ලබා දෙන්නේ නැහැ. එයා කරන ක්‍රියාවල් වලින් මතුවෙන දේවල්. හිතපු විදිහ, කතා කරපු හැටි, ක්‍රියා කරපු හැටි. ඔය තුනයි. එයා හිතපු විදිහට, කතා කරන විදිහට, කතාව සංවිධානය කරන විදිහට, ක්‍රියාව සංවිධානය කරන විදිහ, ඒ ඔක්කොම හිත තමයි. එයා එයා හිතලා වේදනාවක් ගත්තේ වෙන කවුරුත් ලබා දුන්නේ නැහැ. එයා එයා හිතලා වේදනාව අරගෙන ඒ වේදනාවෙන් බේරෙන්න තව උපක්‍රම යොදවනවා. ඒ කියන්නේ Taman ඔළුවට ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ඒකට මොනවා හරි බෙහෙත් දාන්න දානවා වගේ වැඩක්. එයාමයි ඔළුවට ගහගන්නේ. එයාමයි රැදි සිදුම ලබන්නේ. එයාමයි බෙහෙත් දාන්නේ. ඉතින් අර හොද හොද මඩේ දානවා කියනවා වගේ හැම වෙලෙම අපි වේදනාවක් මතු කරගන්නවා ඊට පස්සේ ඒක රිදෙනකොට ඒකෙන් බේරෙන්න හදනවා ආ ටිකක් සපවත් වෙනකොට ඒක පවත් ගන්න ඔන්න ඒ සටන අපේ ජීවිතේ හැර වෙන කිසිම දෙයක් නැහැ අපි මට මේක ඕනා කිව්වේ සුඛ වේදනාවට මට මේක එපා කිව්වේ දුක් වේදනාවට කෙටියෙන් කියනවා නම් මුළු ලෝකේ ඕනෑපාකම දෙක හැදුනේ කොහොමද? දුක්ඛ සුඛ කියන වේදනා දෙක උඩ. සුඛ වේදනාව ඕන දුක්ඛ වේදනාව එපා කියන මේ හැඟීම උඩයි මේ සියලු ඕනෑපාකම. ඒකට අපි බැලුවොත් එකක් කරන් දැන් අපිට ලස්සන කෙනෙක් දකින්න අපි ප්‍රියයි. එයාගේ ප්‍රියම් කරගත්. මේ මේකේ ඒ ප්‍රියයි කියලා කිව්වේ සුඛ වේදනාවක් එයාට එන නිසා. ඒ ලස්සනයි කියා මෙයා කිව්වේ මොකක් නිසාද? මෙයා ළඟ තියෙන රසායන කාම ශක්තියින් ඊටම සෞම්‍යව නැගිටවන අර ඒ වස්ත්‍රයේ තියෙන ලක්ෂණ ටික හේතුව ඒ ලක්ෂණේ ඒ ඒකේ තියෙන ඒ හැඩ එක පුද්ගලයෙක් ඔක්කොම නෙවෙයි. මේ පුද්ගලයාගේ එයා ලක්ෂණේ කිව්ව හොඳයි කිව්ව එක්කෙනාගේ කාම ශක්තියෙන් සෞම්‍ය වන විටවඬ සෞම්‍ය සත්‍යාම සිව් සිව්මලි වන විටවඬ අර හැඩය වර්ණය උපකාර වෙලා. ඒක නිසා මේ සිව්මැලිව කිව්වේ මොකක්ද? ඍජු නොදෙන වේගයක්. ඔකට අපි සිව්මැදිය කියලා ගත්තේ අරිට වඩා හොඳ නිසා. ඒ අර රිදුම් නොදෙන වට්ටමක වේදනාවක් මතුකරනද අරකේ ජීවනයේ තරහ හැදයක්. ඉතින් මෙයා මොකද මේ ඊළඟට මේකට කරන්නේ? ඒ සැනසෙනවාද එයා? එයා යන හොඳයි. ඒ දර්ශනයෙන් මම සැනසුණා කියලා මෙයා නිකන් නැහැ. මෙයා කරන්නේ මොකද්ද? ඊළඟට මේ දර්ශනයේ ඇති වස්තුව ඒ දර්ශනය සීන වස්තු තමා සතු කරගෙන හැම වෙලාවෙම අර වේදනා මට්ටම හරි වේදනා මට්ටම පවත්වා ගැනීමට ඒ වස්තුව තමා සතු කර ගන්න හදන මේ සතු කර ගන්න හදන්නේ මොකද්ද වේදනාව වේදනාව ඉස්නාට ඕන වෙලාවට නම් ඒක ඊ ගානට පවත්වා ගන්න අර වස්තුවේ තිබිච්ච හැඩය හැඩය ඥාත උපකාර වෙයි ඒ අවස්ථාව උදව් වෙච්ච නිසා මෙයා තීරණය කරනවා අන්න ඒක ඒක දිහා බලාගෙන හිටියොත් මට සපක් තියෙනවා. දුක් නැති තත්ත්වයක්. ඒක මං ආශ්‍රය ගන්න ඕන, මා ගන්න ඕන ඒ සැප මට්ටම දුක් නැති මට්ටම මේක උදව්ව පාස්පා. ආ හරි. එහෙමනම් යා ඒක ගන්නවා. නමුත් ඔතෙන් දර අනිත්‍ය කියන தත්ත්වය විසාගත්ත හැටි ඒ වස්තුවේ හඬ අහලා නෙවෙයි මෙයා මේ හොඳයි කියන්නේ. අර හැඩේ විතර. හඬ ඒ වගේම ක්‍රියා විලාස ඒ වගේම ඒ වස්තුවෙන් දොත් වෙන අදහස් ඒ වගේම ගතිගුණ මේවා එකක්වත් එකනේ අර මුලින් දර්ශනයෙන් ගත්ත තීරණය. එතකොට මෙයා සින්න කර කරගෙන ඒ වස්තුව මොකක් හරි සින්නස්කර කරගෙන නැවත ඒ වස්තුවට බෑ ශබ්ද නොකරයි. ඒ වස්තුවට බෑ ඉරියව් පවත්වන්න. ඒ වස්තුවට බෑ ඒක ඇතුළේ දිනන අදහස මොනවද දොට්ට නොදාලා. ඒවා දොට්ට දානකොට මේ මොන මල් නරකා කියන්නේ නැත්නම් මේ මොන මල් වදයක්ද ආදී වශයෙන් දැන් එයා අර එක පැත්තකින් ගත්ත තීරණය තව පැති ගණනාවකින් විනාශ කරනකොට අන්න එයාගේ තීරණය දින මුලාව පේ. ඒකට දැන් අපි ගලුවා තා එහෙමනම් ඕක අර අවිඥානික සවිඥානික වස්තුවක් මේ අපි කතා හොඳයි අවිඥානික. ඒ හැදී ඇති රූපයක් දී රූපයක්. අර අර කුසල ජුලන්ගේ අද්දුන්නවා. සීලෝති දිස ඉස්ලාම් රප් කරන එක. පුතේ මේ විදිහට මේ විදිහට වස්තුවක් දුමට ඕන. අනේ ඔව් අම්මේ කියලා කුසරජ්ජුරෝයි කිව්වේ. අන්තිමට ඒ හැඩෙත් එක්ක පවතින වස්තුවක් ගැනලා දුන්න ගා ඉඳලා වලන් හේජුවා මඩ ඇද්දා ඒ වගේ කුස්සිය වැඩ කළා නොයේ හද්ද වදේ වින්නේ අර රූපේ අසයි ඈ එතකොට අපි බලමු හොඳයි එහෙමනම් ඒ මියා රත්තරන් රූපේ රත්තරන් රූප කුස රජුරු රත්තරන් මේ ඔය කරදර ගන්න බෑ. ඔය රූපේ ඔය කිච්චාවේ ඔය විච්චේ හේතු කළ කියන්න මං ඉතින් ඕකෙන් සතුටේ. කුස රජුරුම කියයි ශීලවතී විශ්වට ගිහිල්ලා අම්මේ මේක හරියන්නේ නෑ මම මොකද දැන් මට ඒක කතා කරනවා බලන්න ආසයි. ඒක ක්‍රියා කරනවා බලන්න ආසයි. ඒකේ ශබ්ද අහන්න ආසයි මම. මේක නිකන් හේතු වෙලාද ඒ දර්ශන ශක්තිය. අවදි වේගෙන එනකොට ඒකේ තියෙන එක්තරා ප්‍රමාණයක අංශක. ඒ අංශකේ ආපු හැටි ඊළඟට ඒ අංශකයේ බලෙන් ශබ්ද කාමය ශබ්ද කාමය කියන්නේ අහන ආසාව. අහන ආසාව මතේ. ඉතින් රූපකින් සතුට වෙන්න බැරි බව පිළිගන්නවා. අහන ආසාව ඒකයි දැන් කෙනෙක් දැක්ක හැටියේ එයා ගැටල hina වෙලා ඇඳන්නකොට මොකද නිකං නිකං ඉන්නේ නැත කොයිද යන්නේ නිකං අහන්න හිතෙන්නේ අර එයාගේ දර්ශනයෙන් එයා දිහා බලා ඉඳලා එයා ගැන හිතනකොට අර සිතිවිල්ල එක්ක උපදින අර අංශකේ උෂ්ණ අංශකේ විහිං ශබ්ද ආසා ශබ්ද කාමයේ මතුව කතා කර කර ඉන්නකොට ශබ්ද කාමයේ වෙනකොට ඊළඟට පොඩ්ඩක් 10ට ඕක වැටෙනවා. ආ ඉතින් ඔය විස්තර නොකලාද ඔයලා දන්න ඇති. ඉතින් මේ ඔය කියන්නේ මේ කියන්නේ මා මනුෂ්‍ය විද්‍යාන විද්‍යාවට. ඒක වර්ණනේ නගින හැටි. ඒතකොට අධ්‍යක්ෂින් කියන අය ඇත්ත තමයි කියලා හිතනවා. එතකොට ඊ શબ્දය ටිකක් කරනකොට නාසය වැඩ නාසයේ ඒකේ ලැබීම හෝ නොලැබීම කෙසේ වෙතත් ඒක ඕනකමත් එක්ක මිශ්‍රණ කරනකොට රසය බලන්න රසකාමයේ මතුවේ. රසකාමයේ මතුවලා ඒක සැලහැප්පිලි කරනකොට ඊළඟට ස්පර්ශකාම. ඒ ස්පර්ශකාම. ඒක මේ මේ <clears throat> සත්තුන්ගේ බොහෝම ප්‍රකටව වේ. හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක. එතකොට ඔය පහ නිසා පහක් එකකට එකක් බැඳිලා එකකින් අනිත් එක කුලප්පු කරන නිසා අර රූපකේ රූප දර්ශනේ විතර සැහැන්න බෑ ඔත් වෙන්න බෑ. ඒකේ ක්‍රියාකාරී ස්වરૂපත් බලන්න. ඒ ක්‍රියාකාරී ස්වરૂප එක්ක මේ ජීවිතය සම්බන්ධ වෙනු අන්නාර සුඛ වේදනාව දුක්ඛයටපත් වෙනවා ඊළඟට මහා සටනක් මෙයාගේ ජීවිතය ඇතුලින් ගෙනියන්න වෙනවා. මොකද ගෙනියන්න වෙන්නේ? අනේ මේ වෙන්නේ කොහොමද කියලා. ඒක අසල්වාසී මිනිහා පුද්ගලයා සතා මේ හැම එක්කෙනෙකුටම බලපාන එක. එතකොට මේ ඔක්කොම ඔය ක්‍රියාත්මක ගුණයක දෙන්නේ කිව්වොත් අර බුද්ධ වචනේ උඩයි ඔක. මොකද්ද වේදනාව යොතන මෙයා හොයන්නේ. මොකද්ද වේදනාව? අර බලනකොට ඇති වෙන මානසික ක්‍රියා මට්ටම. ඒ බලන වෙලාවේ සිත ඇතිවෙච්ච ක්‍රියා මට්ටම. එතකොට සතිපට්ඨාන සූත්‍රය උගන්වනවා කාය කායනුපස්සනාව. ඊ කායනුපස්සනාව කියන එකෙන් කොල්ල පෙන්වන්නේ මොකද්ද? දුක්ඛ වේදනාවක් එන්න. දුක්ඛ වේදනාවක් එන්න සිත ක්‍රියා කරන්නේ මේ ඒ ක්‍රියාව ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රියත් එක්ක සිත ක්‍රියා කරන්නේ මොන මට්ටමේද? එතකොට මොන මට්ටමේද කියලා ඉගෙන ගැනීම, තේරුම් ගැනීම, වටහා ගැනීමයි මේකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය. ඒකට දැන් ඒවට ඉස්සෙල්ලා මේ කිසුන මුල දැනගන්න ඕන. මේක වෙන්නේ කොහොමද? ඔය ඔය ඔය වෙන්නේ මේ. ඊරායයෙන් හේතු සහිතව අධිතන ගත්තාට පස්සේ තමයි අර එවන් බේරෙන ක්‍රියාවට තමන්ගේ ජීවිතය දමන්න උනන්දුවක් ඇති වෙන්නේ. එතකොට ඒ අජත්ත බහිද්ද කියලා දෙකක් බුදුහාමුදුරුවෝ ඇතුළත පිටත කියලා දෙකක්. මෙන්න මේක අර මේ සාමාන්‍ය මේ විද්‍යාව මේ ක්‍රමයේ ඉගෙන ගත්ත පුද්ගලයාට ප්‍රගුණ කරන්න පුළුවන් කොටස ඒකෙන් මතුවෙනවා. මොකද මේ අජ්ජත්ත බහිද්ද කියන්නේ? අජ්ජත්ත බහිද්ද කියන්නේ අධ්‍යාත්මක කියලා කිව්වේ තමන්ගේ සිතයි. වෙන කිසිවක් අයිති නෑ අධ්‍යාත්මික සිතයි. නැවත බහිද්ද කියලා කිව්වේ සිතෙන් පිට තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රිය මේ බාහිර මිනිසු බාහිර ලෝකේ කොයයි. පිටසක්වල වුණත් කමන්නේ ඒ ඔක්කොම බලන්න. ඒතර අජ්ජත් බහිද්ද කියන මේ දෙකේ වේදනාව මොකද්ද? ඒක දැන් ක්‍රියාකාරී වස්තුවක් නම් සංඥානක වස්තුවක් නම් ඒ වස්තුවේ බාහිර වස්තුවක් වශයෙන් ඒ ක්‍රියා ඒකේ යම් යම් දූෂණ ඇති වෙනකොට ඒ වස්තුව ක්‍රියා කරන ආකාර තියෙනවා. ඍජුච ආකාරයෙන් කෑ ගැහිලි බැලිලි දොස් කිලිලි ගහන්නේ ඔය ආදී පැවතුම් ඒ මානසික ඒ බාහිර වස්තුවේ මානසික මට්ටම යම් කිසි නොයසුන් තත්ත්වයට ආපියට ඔය ඔය ප්‍රකෘතිය ඇති. ඔය ගතිය ඇති. ඊළඟට ඒක සම්බන්ධ ඒ ඒ දර්ශනේ දකින්න ඇහැ ඇහෙන කන කියන මේ දේවල් වල අපේ ජීන්නේ කාය ඒවත් එක්ක ගැටෙන ස්වરૂපයෙන් හැදිච්ච ශක්ති නිසා මේව ප්‍රමාණී ඉක්මවල රත් වෙනවා. මේ වෙනු තුදවක් ලැබෙනවා අරකට එක ගැටෙන. ඒකයි ඒ ගැටමත් එක්ක සම්බන්ධ වෙන්න නැත්තම් ඒ විරෝධ ඒ කාරණෙත් එක්ක විරෝධයෙන් නැගී හිටින්න අපේ හිත පහළ වෙන අනුවලක් තියෙනවා අර ගැටෙන ශක්තිය. ඒතකොට ඒවා අර ඔක්කොම පිළිවෙලින් එනකොට අතන රිදුම අතන කෑ ගහනවා එතන රිදිලා. ඒකයි ඒ ඇත්ත ඇතන කෑ ගහන්නේ. නමුත් ඒ රිදුම එක්ක අපි කොහොම කෑ ගහන යනකම් කෙලිලි ගහනවා නෙමෙයි සමහරට බයිනවා වෙන්න පුළුවන් ධර්ම සමහරට නරක වචනින් සමහරට බයිනවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මොනවාද? දුකේ කෙඳිරියක්. වේදනාවේ කෙඳිරියක්. ඒ වේදනාවේ කෙඳිරිය දකින අපිට ඒ දැකීමේදී තමන්ගේ සිතට අර ඒක නොරිස්සම් ස්වરૂපයක් ආවේ මොකද? මෙයාට ඒ සිතිවිල් ඒ දර්ශනය කැක්කුම් දෙන එකක් බවට පත් වෙන්න තමාගේ හිත එකත් එක්ක ගැටුණා. අන්න අජත්ත බහිද්ද දෙකේම දුක්ඛ වේදනා ආපු හැටි. බාහිද්ද වේදනාව තමාගේ ඇසට කනට සම්බන්ධ වෙනකොට අජත්තත් ඒ தත්ත්වයටම පෙළනවා. ඔන්න ඕකට තමයි සංයෝජන කියලා කියන්නේ. ඔය සංයෝජනේ හැදෙන්න පුළුවන් හැදියට යද්දලා තියෙන්නේ. ඊළඟට අ ඒවං සත්‍යස්තරතෝ විඥානං කෘතේදී මේ කියන මේ දෙකේ මේ දෙකේ සමාගයේ සිටිවිලි හතර මේ හසුරවනකොට දුකෙන් බේරීම සඳහා පිළිපදිත ආකාරයේ තමයි හිතුවේ හසුරවනකොට අර දැනීම මොන දැනීම අර බාහිර පුජ්‍යලයාගේ වේදනාව නැත්නම් එයාගේ පැවතුම් එයාගේ සිතට වැටී තියෙන වේදනාවට අනු අනුරූප වූ පැවතුම් ආශ්‍රය කරගෙන තමාගේ හිතේ නැති කරගන්නා වූ නරක රිදුම කැක්කුම නවත්තා ගන්න වමනා කරන පැවතුම් පවත්වනකොට ඒකේ අර දුක්දන විඥාන ශක්තිය දුක්දන විඥාන ශක්තියේ හැම එකකම දුකක් මෙතන දුක්දන විඥාන ශක්තිය කිව්වේ තමාට දුක් ලැබෙන පිළිවෙලට ඒ සිද්ධිය හඳුනා ගැනීම දැන ගැනීම තමයි මෙතන විඥාන මේ මෙතනින් මෙතන පෙන්නන මේ විඥාන ශක්තියම අදහස් කරන්නේ. ඒතකොට එයා කෑ ගහන්නේ ඒ මට විරුද්ධවයි ආදී වශයෙන් ගැටෙන පැත්තේ තමාගේ රිදුම් මතුවෙන පැත්තේ මේ හැඳිනීම ක්‍රියාත්මක වේ වෙනකොට තමාගේ සිතේ අර නරක වේදනාව රෞද්‍ර වේදනා ලබා ජීවන සමත් ක්‍රියාවන් මත වෙන සිත ඇති. මොකද අර විරෝධයට වැඩ කරන වෙනම කොටසක් තියෙනවා. විරෝධ නැති බවට වැඩ කරන වෙනම කොටසක් තියෙනවා. ඒවා කාණ්ඩම් මට්ටම්. දැන් කාණ්ඩම් කාණ්ඩම් කිය කාණේ. ඒතකොට ඒ ස්පර්ශය අර දර්ශනේ ස්පර්ශ වෙනවා සමගම අර තමගේ සිතෙන් ඒක හොඳ නෑ කියලා ගත්තොත් ඒකට මෙයාගේ මනෝධාතයේ මොලෙන් ඒකට ඒ විරුද්ධවාදීව නැගී හිටින සියලු ශක්තිය එවනවා හිතට. ආපුවාම ඒ අනුසාරයෙන් තමයි මෙයාගේ සිතේ අර ගැටුම ඇති වෙන්නේ විරෝධය ඇති වෙන්නේ දුක් වේදනා ඇති වෙන්නේ. එතකොට දැන් මෙයා බේරන පැත්තේ කියේ මොකද්ද? ඒ ඇත්තා ඒ ආකාරයෙන් පවතින වෙලාවේදී අනේ යාට යම් කිසි වේදනාවක් කොමක් හෝ හේතුවක් වෙලා ඔය වේදනාව ඇවිල්ලා එයාට කියන්න මතක් වෙන වචන කියනවා මං ඉස්සරහින් ඉන්න මට කෑ ගහනවා ඒ මිනිස්යාව දඟලන්නේ පොර අල්ලන්නේ මොකටද එයාගේ මනසේ උපන් වේදනාවෙන් බේරෙන්න ඒ ඒ ඔය ගතිය ඔයාගේ සිතෙන් අයින් වුණොත් ඒ කාන්තෙන්ම ඔයා බොහොම නිශ්ශබ්දයි එයා එහෙනම් මයි ළඟට ඇවිල්ලා උදව් කරන කෙනෙක් වෙනවා අර වේදනාවයි වාට ඔය හැම ස්වરૂපයක්ම මතු කරන්නේ. ඒක නිසා අනේ යාට ওই වේදනාව නැති වෙලා සැප සැපින් ඉඳ ලැබුණොත් කොච්චර එකක්ද කියලා මෙයා හිතුවොත් දැන් මේ බලා ඉන්න මිනිහා හිතුවොත් එන්නේ මොකද? හිතෙන් ආවේ ඒකාන්ත මෛත්‍රී ස්වરૂපයක් අර තමාද දුක් දීමට සකස්සලා තියෙන කාණ්ඩම් සත්‍ය දඟු පරමාණු ඔක්කොම නිහඬ වෙනවා. ඊටාම සෞම්‍ය පරමාණු සෞම්‍ය ශක්තිය තියෙන පරමාණු ඒ වෙලාවේ වැඩ කරන්නේ මොකද ගැටුමක් ඇලුමක් නැති ස්වરૂපයක් සෞම්‍යව දුන්නා. ඒකෙන් මේ කලේ මොකද්ද? රත් වීම අඩු කළා මෙයා සිත පාවිච්චි කළා. ඒ රත් වීම සිත පාවිච්චි කළේ අර තමා ළඟ ජීවිත දැනීම උඩයි ඒ දැනීම උඩ සිත මේ ඒ දැනීම පාවිච්චි කිරීමේදී ක්‍රියාකලේ සෞම්‍ය ප්‍රමාණය සෞම්‍ය රූප කලාපයි. ඒ සෞම්‍ය රූප කලාපවල තිබිච්ච සෞම්‍ය තේජසයි දැන් ඥාත සුඛ බවට පත්. එනවා. සුඛ බවට පත් වෙන්නේ ඒක. එතකොට මේ රත්ත්‍යයමයි සුඛ කියලා. එතකොට දැන් බුදුහාමුදුරුව වදාරන්නේ මෙතෙන්දී ආ විඥානං උපරුද්ධති කිය. අර දුක් දීමට හේතු වන ඒ හැඟීම අයින් වෙනකොට එයාට තවත් අවියරක් නැත්නම් තවත් පියවරක් එයාගේ ඉස්සරහට. ඒ මොකද්ද පියවර? එයා ඉතින් තේරුම් ගන්නවා. තේරුම් ගන්න පුළුවන් එයාට මේ සියලු වේදනාවල් රත් වීම මතයි රත් වීම ස්පර්ශය මතයි. රත් වීම ස්පර්ශය මතයි ස්පර්ශය අඩු වැඩි වීමට අනුව රත් වීමක් වෙන්නේ. දැන් මෙතන අර පුජ්‍යලයා කෑ ගැහුවේ රත් කරගෙන. ඊළඟට මම කලේ මොකද්ද? රත් වෙන ශක්තිය අඩු කරපු දනමට මට උහුල්ලා ඉන්න පුළුවන් වුණා. ආ එතකොට මේ රත් වීම අඩු කරපු ධර්මච ඒකෙන් ලැබෙන විපාක ඔක්කොම අඩු වෙනවා නීද කියලා මෙයා හිතපුවාම හැම එකක්ම ඒ ආශ්‍රය ඒ ඒ ස්වરૂපයෙන් ආශ්‍රය කරනවා. ඒ ස්වરૂපයෙන් ආශ්‍රය කරන්නේ කි තමන්ට පේන හැම රත් වීමක්ම මතු කරන හේතු කඩ කඩා නවත්ත නවත්ත රත් වෙන්න ඉඩ නොදී සිත් පහල කරන්න එයා හැකි උත්සාහය දරනකොට සම්පූර්ණයෙන්ම වෙන්නේ මොකද්ද මේ ලෝකේ තවත් දෙයක් එක්ක සම්බන්ධ වෙන්න තිබිච්ච විඥාන ශක්තිය සම්පූර්ණයෙන්ම බහැලා ජීවත් වීමේ කාල ජීවත් වීමට උමනා කරන චිත්ත ශක්තියක් විතර මෙයාගේ හිතේ වැඩ කරනවා. ඔන්න ඕකටයි කෙලෙස් නැසලා රහත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඔය කෙලෙස් නැසලා රහත් වෙන්නේ කොච්චර ලේසිව නෙවෙයි. අර ඒ පාර දිගේ එනකොට රහත්කමේ කියලා සම්පූර්ණ විඥාන නිරුද්ධයක් ලබන්නේ. අන්න එතෙන්යි ඒ විදිහටයි කියලා අපිව හැඟීමක් දුන්නේ. එතකොට දැන් ඔන්නේ උදේ ග්‍රන්ථාරිය අහපු ඒ ශාල ගැඹීර ප්‍රශ්නයකට ප්‍රශ්නයක පිළිතුරු වශයෙන් අපට ප්‍රයෝජන වෙන පැත්තෙන් අවශ්‍යලා තමයි ඔය අපි මේ පැය ඇතුලේ ඉදිරිපත් කළේ. ඒතකොට දැන් මේකෙන් හොඳටම පේනවා මේ අපි හිතන තාලේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි එතන ඇතුලේ කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන හැටියට අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ඒ වැඩපිළිවෙල එක්තරා පාලනයක් කිරීමයි පාලනයකට ගැනීමටයි මේ උපදෙස් දීලා තියෙන්නේ. මේ පාලනය අපි සාරාංශය ගත්තොත් කරන්නේ කොහොමද? බලාපොරොත්තු අයින් කරනවා. අර අනිච්ච කියන පදේ තියෙන අර්ථය ඉස්සරහට දාගන්නවා. ලාභ හැටියෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන ලැබෙන එක දැන් ලෝකේ අපි එළියට ඇටියේ දැස්සක් දැස්සොත් ඉතින් ගෙට වෙලයි. පෑවුවොත් දෙට බයි. මගදී වැස්සොත් දෙමිදි විදුවනවා. ඔය තියා කරන්න දෙයක් නෑ. ඒ වගේ අනිකුත් ඇසුරේදී ඒවා ඒ ආකාරයෙන් පිළිගන්න ඉතාලම කැමැත්තෙන් පිළිගන්න ගත්තා. කැමැත්තෙන් නෙවෙයි කැමැත්තෙන් පිළිගන්න ගත්තොත් අර කියන ස්වરૂප තමාගේ ජීවිතේ ක්‍රමෙන් දියුනේ නැති. ඔන්න අද දේශනාව ඔච්චරයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න. ලයිමනම් නිශ්ශබ්දතාවයේ පේන්නේ ප්‍රශ්න නැහැ. දැන් ඉතින් ප්‍රශ්න නැති වෙන්නේ තේරුම නිස් තේරුම් ගත්ත නිසායි. තේරුම් ගත්ත පුද්ගලයා මේක කරන්න ඕනේ නැහැ. ඒක ලොකුම වැදගත් දෙයක්. මේ වැටුණා නම් මේක මෙන්න මේ විදිහේ දෙයක් කියලා කවදාකවත් යා අමුතුවෙන් උත්සාහයක් දරන්න ඕනේ මේක අනුව ජීවත් වෙයි. හේතුව මොකද? අපි සංසාරේ එන කාලේ හැම තැනදීම මේ මේ ආත්මෙ කොටින්ද? අනේ කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා අපි විතරම හිතපු අය, විතරම හිතන අය, හිතමින් සිටින අය. එතකොට යම් කිසි විදිහකින් ඒ දුකෙන් නිදහස් වෙන්න මෙන්න මේකයි රටාව කියලා හොඳට තේරුණා නම් අමුතෙන් මේ ආගමක් අදහනවා අමුතෙන් පිළිවෙත් පුරනවා නෙවෙයි හරියට අර දුක විඳින්න තියෙන තැනට අර මතක ඇවිල්ලා හිටන් ඒක නවත්තලා දානවා ඒ කියන්නේ දුක් නොවිඳින තැනට අර මේ ඒ ක්‍රියාව කරනවා ඒකට වෙලා තියෙන්නේ මොකද්ද හොඳ පිළිවෙතෙන් ආයෙදිලා තියෙනවා ඒක නිසා බුදුහාමුදුරුවමත් වදාලා යම් කිසි කෙනෙක් සුතමයේ ඥානය දිනු කරගත්තා නම් චින්තාමේ භවනාමේ ඒ අනුසාරින් කෙරේ. ඒක නිසා හොඳට දැනගන්න ඕන. කොච්චර අවුරුදු 100ක් දැනගත්තත් නැති හරියට දැන. ඒක වෙන්නේ මෙහෙමයි. ඒක හැදුනේ මෙහෙමයි. කැඩෙන්නේ මෙහෙම. ඕක චතුරාර්ය සත්‍ය කියන්නේ ඕක. ඈ හැදුනේ මෙහෙමයි. හදන්නේ මෙහෙමයි. කැඩෙන්නේ මෙහෙමයි. කඩන්නේ මෙහෙමයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඒවල ඔක්කොම විද්‍යාත්මක සාරාංශය අපේ අතර දීලයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ පිළිගන්නේ. ඒතර ඒ තරම් දෙයක් දීලා ඇයි පාවිච්චි නොගන්නේ? ඒක හැම දිනාටම බෑ. ඒකට සුදුසු தත්වයක් ඇතුව උපම් පුජ්‍යලයා කොච්චර කිව්වත් ඒක අත්හරින්නේ නැහැ. එම නිසා දැන් අපි හිතාගමු පියේ ආකාරයෙන් සාකච්ඡා කරන්නේ අපේ ජීවිතේ ලැබිලා තියෙන බොහෝම සුළුකාරී ජීවත් වෙන්න. ඕකාසේ නොයෙකුත් වෙන වෙන ආරවුලු තියෙනවා. ඒකට ඒවට මුණපාමි ඒවා ජීවත් වෙන්න. මේ හදන්නේ අපේ ජීවිතේ මේ සසරේ ගමන් කරමින් මිදින්නා වූ දුකින් බේරිලා ජීවිතේ සාරවත් බවට හරවා ගන්නයි. ඒ විදිහේ උත්සාහයෙන් දැරීමෙන් ජීවිතවලට සිදුවෙනා වූ යහපත ගැන සතුටු වෙනා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා ස්ථානට අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමූහයාමින් සතුටටපත් වේවා මේ සෑම දිනාටම ඒ ආශිර්වාදයේ යොමු වී මොතෙන් මොන ගුණෝතුම් වශයෙන් ජීවිතයෙන් ලැබී හැකි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා දීර්ඝ සහායක් කළේ උකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞඛ්‍යාදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ටත් ලෝසතුන්ටත් තම තමන්ටත් මේ සත්‍යේ කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන චිත්තාවතා ධම්මේ කියන රාසාව